සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්තිකායෝති වාපනස්ස සතිපත්චුපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය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 හොඳ නිෂ්පාදකයෙක් හොයාගන්නවා. චිත්‍රපට නිෂ්පාදකයෙක්. ඒ කරලා නේද ඔක්කොම බිඳි බිඳි යනවා. පෙන්නන ඇති. නේද? එහෙම පෙන්නුවොත් අපිට පුළුවන් ලේසියෙන්ම මේක මේ තේරුම් ගන්න නේද? පුළුවන් තරම් පොඩියටම කැලි බිඳිලා යනවා පෙන්නවා. එහෙනම් එහෙන් දකින්නවා විදිහක නෙවෙයි. ඒක දැනෙන්න ඕනේ. ඒක අත්දකින්න ඕනේ. ඒකට තමන්ගේ මනස භාවිතා කරන්න ඕනේ. වේදනාවේ ඇතිවීම නැතිවීම අත්දකින්න ඕනේ. ඒකට එක දිගට වේදනාවේ හිත යොමු කරගෙන වේදනා ධාරාව අල්ල ගන්න ඕනේ. ඔය දේ තමයි මේ කරන් තියෙන්නේ. හරි සංඥා ධාරාව අල්ල ගන්න ඕනේ. ඒක එක දිගට හිත යොමු කරගෙන ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. සංකාර ධාරාව අල්ල ගන්න ඕනේ. ඒක දිගට හිත යොමු කරවාගෙන තියාගෙන ඉඳලා ඒක පිරික්ස ගන්න ඕනේ. විඥාන ධාරාව අල්ල ගන්න ඕනේ.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 දැන් ආශ්‍රය කරන්නේ නැති වෙනවා. නේද? දැන් මේ බලන්න මේක අපි දැන් තේරුම් ගන්න ඕනේ. මේකේ තියෙනවා අත්තිකායෝති වා 50 සතිපත්චුපත්ිතා හෝති ආවදේව ඥානමත්තාය පටිච්චසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති කියලා. අපි තව ඊළඟ එකක් කතා කරලා මෙමු දැන් ඇතිවීම නැතිවීම පිළිබඳව මම ඊයේ හොඳට මතක් කරා සිහියක් නුවණක් ඇති වුණා නම් ඒ නුවණත් එක්කම අපිට මොකද්ද වෙන්නේ සිහියකුත් ඇති වෙනවා අනේ මම මෙතර කල් මේක මේක තේරුම් ගන්න හිතියේ නෑනේ කියලා ඔය ඇති වෙන සිහිය. නේද? නුවණත් එක්කම ඇති වෙන සිහිය. දැන් මොකද්ද අපේ බලාපොරොත්තුව මේ සිහිය ඇති වුණා නම් ඒ සිහිය ගන්න පවත් ගන්න ඕනේ. ඒකට කියනවා සති පත්‍හාණය කියලා. සිහිය පවත්වා ගැනීම කියලා. ඒක පවත්වා ගන්න මොකද කරන්න ඕනේ? ඒ සිහිය ඇතිවෙන්න හේතුුනේ යම්කිසි මෙනෙහි කිරීමකින් නම් සිහිය ඇති වෙන්න හේතුනේ යම් කිසි මෙනෙහි කිරීමකින් නම් ඒ මෙනෙහි කිරීම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන් දෙනවා. එහෙනම් තමයි සිහිය පවත්ව ගන්න. ඒකට අපිට ක්‍රමේ තියෙනවා පැහැදිලිවම. හරි. ක්‍රමයක් තියෙනවා පැහැදිලිවම. ප්‍රශ්නේ තියෙන කරන්නේ නැති එක. හරි. ඉතින් ඒතකොට කියන්නේ එකපාරටම කරන්නේ කොහොමද හම්බුනේ? ඔහොම එකක්. ඒක තමයි සිල් රකින්න කිව්වේ. හිත හයිය නෑ මේක කරන්න. නේද?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 කොහොමද මේවා ඇති කරගන්නේ කියලා. මොකද අපි මුලදීම මේ සත්‍ය සුද්ධිය ගැන සාකච්ඡා කරේ එතන පැහැදිලිව පෙන්වන්න පුළුවන් පාරක් තියෙන හින්දා. පාරක් තියෙනවා පෙන්වන්න මෙන්න යන්න කියලා. එතකොට මේ දැන් මේ ඔය කියන ආකාරයට අපි මේ පිළිබඳ වූ සිහිය පවත්වා ගන්න ඕනේ.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 මේ තැනත්තා පැහැදිලිවම අසත්පුරුසයි කියලා මට එදා තේරුණා. මම මුලා වෙලා ඉඳලා තින්නේ කියලා දන්නවා. ඒ නුවණත් එක්ක මට මොකද වෙන්නේ? සිහියක් එනවා. එතකොට මම කියන බලන්නකෝ මම මෙච්චර කාලෙ හිතාගෙන හිටියේ. දැන් මෙයා සත්පුරුෂයෙක් කියලා නේ කියලා. දැන් බලන්න මේ වගේ සත්පුරුෂයෙක් කියලා හිතාගෙන හිටියා නම් දැන් දැන් අසත්පුරුෂයෙක් කියලා දන්නවනේ. හොඳයි මට ඔන්න ඔය ඉගෙනගත්ත දේ ඔය දැනගත්ත දේ අමතකුණොත් එක මොහොතකට මොකද වෙන්නේ?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 හේලම් කියනකොට පරද වචන කියනකොට අනුන්ගේ දේවල් වලට රිදෙනකොට අනුන්ගේ වැරදි හින්දා අනුන්ට ගරහනකොට අනුන්ගේ වැරදි හින්දා හරි අනුන්ට ගරහනකොට ඉඩම් කඩම් යන තණ්හාව උපදිනකොට මැරෙනවා කියන නුවණද නැත්තේ සිහියද නැත්තේ මන සිහියයි නැත්තේ පිළිගන්න තේරුණාද එහෙනම් සිහිය සහ නුවණ කියන්නේ දෙකක්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 අසත්පුරුෂයා ගැන මට උපන් කියලා ඒ සිහි සිහිය තියෙන තාක්කල් අරයා ගැන ඇලීමක්ද තියෙන්නේ නැවැලීමක්ද? අය අර අසත්පුරුෂයා කියලා දන්නවනේ නොඇලීම. අල්ලා ගැනීමක්ද තියෙන අතහැරීමක්ද? අතහැරීමක්. සතුටු වීමක්ද තියෙන කලකිරීමක්ද? කලකිරීමක්. ආන් නොඇලීමක් අතහැරීමක් කලකිරීමක් තියෙනකොට අපේ හිතේ තියෙන උපාදානේ අයින් වෙනවා. ටික ටික ටික ටික උපාදානේ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 ඒක හින්දා කවුරු හරි කෙනෙක් ටොපියක් කාලා භාගයක් අපිට දුන්නොත් කටේ තියෙන ටොපිය ආමේෙන් කන්න කියලා දුන්නොත් එහෙම. මගදී කවුරු යම් වෙලා යාළුවෙක් හරි එහෙම දුන්නොත් එහෙම. සමුද්‍ර පිසුදු මිනිස්ස කියලා දානවා. නේද? ඇයි අන්න අපිට වැටහෙනවා අපේ ඔළුවට වැටහෙනවා පිළිකුලයි. අප්‍රසන්නයි. මේ මොන කෝලමන්ද කියලා. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් අර වෙලාවේ අර මනුස්සර පිසුදු කියලා හිතුවේ. දැන් අහන්න කාට පිසුදු කියලා. <laughs> දැන් අපිට පිස්සු හැදුනා. ඒ මොකද අන්න අර පිළිකුල වැහෙනවා. පිළිකුල අපේ හිතට අරමුණු වෙන්නේ නෑ. ඒ පිළිකුල් කේතය, ඒ පිළිකුල් දත්පහට, ඒ පිළිකුල් සෙම අරමුණු වෙන්නේ අපිට. හරිද? මේක මහා සංසාරගත පුදුම දෝෂයක් හරි. සංසාරගත දෝෂයක්. පාරේ දුවපැන ඇවිදින ඊතා දුගඳ ඉතා අප්‍රසන්න දුටුවන් අප්‍රසාදයට පත් කරන නේද සමහර තුවාල හැදිලා පණුවෝ ගහලා ඉන්න සුනක දේනුව දැක සුනකයාට කිලිපුල අප්‍රකට වෙනවා ඒ සුනක දේනුව පසුපස්සේ බොහෝ සුනකයෝ නේද හොරාල්ලල්ල යනවා තේරුම් ගන්න ඕනේ ඒක නෙවෙයි ආන් ඒ විදිහට සතර කී තරයක් නම් අර කුණු වෙලා පණුව ගහලා ඉන්න සුනක දේනුවන් පස්සේ යන්න ඇද්ද කියලා. ඒක තේරුම් ගන්න ඒ කාලෙට එව්ව නැහැ. හරි යමක් උපාදාන වුණාට පස්සේ ඒ උපාදාන වෙලා තියෙන කෙනාට අර දුගඳ ඒ උපාදාන වෙලා තියෙන වස්තුව කෙරෙහි දුගඳය පිළිකුලය මොනවත් නැහැ දැනෙන්නේ නැහැ. හරි. ඇත්ත වැහිලා යන අපූර්ව. හරිද? බලන්න පාරේ ගෙම්බෙක් අහු වෙලා මේ ගෙම්බා කුණු වෙලා කුණුම්ම කුණු ගඳ ඉතාම අප්‍රසන්න කුණු ගඳ එන වෙලාවක ඒක කරවල කෑල්ල වගේ වේලෙන වෙලාවට බල්ලෙක් හරි බලලෙකුට හරි මේක අහුණා මොකද කරන්නේ කියලා අර තාරවලත් එක්ක ඇල්ල දින එක ගලවනවද නැද්ද නේද සංසාර ජීවිතේ කී වතාවක් ඔවා ගලවලාද අපි නේද එතකොට කිය පිසුද හාමුදුරනේ කියලා. හරි. නෑ මේ සරත්තම තමයි ඔය කිව්වා. ගෙදරට ගෙන ආව මාළු කෑල්ල කුණු වෙලා ටිකක් කුණු කඳ වගේ එනවනම් මොකද කරන්නේ? හොඳටම කුණු වෙලා නෑ ටිකක් කුණුයි වගේ තේරෙනොත් නේද? ගොර කවලෙන් එහෙම තම්බලා ලුණු එහෙම දාලා ගොර කවලෙන් එහෙම තම්බලා කොහොම හරි ගන්නවර කදලා නේද? ඈ කුණු ගඳ හදාගන්න දත්තයි. එහෙනම් නේද සතර දෝෂේ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 සාකච්ඡා කරන්නේ ධර්ම ගෞවිතාව ගෞරවයෙන් මේ වගේ හෙලි පෙහෙලි කරමින් නෙවෙයි. නමුත් මේවා වැසි වැසීම යන්නේ නැතුව විශ්වාසය ඇති කළ යුතුයි හින්දා ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා මේවා ග්‍රන්ථාරූඪ කරා. ඒ වගේම අපි දැන් මේ මේවා හෙලි පෙහෙලි කරන මේ වගේ මානසික තත්ත්වයන් ඇති කරගන්න පුළුවන් කියලා ඒක නොවටිනාකමක් ඇති වෙන්නේ නැහැ. ඒක පැත්තකින් නේද? මොකද නැත්තම් එහෙම මේ මොකක්වත් නැතුව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 ගැහුවොත් නේද ආයන දුක් උපදිනවා. දැන් එයා මරුණොත් ඒ කාලේ ලොකු දුකක් උපදිනවා. කන්නේ බොන්නේ නැතු වෙනවා. දැන් අවුරුදු 30ක් විතර ආශ්‍රය කරලා නැහැ. 40ක් විතර ආශ්‍රය කරලා නැහැ. දැන් මොකද වෙන්නේ? මෙන්න ආරංචියක් එනවා එයා මරුණා කියලා. පත්තරයක තියෙනවා මරුණා කියලා. මොනව කරයිද? කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. එහෙමද? <laughs> නෑ. ඇයි ඒ?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 අපේ ඇතුළාන්තයෙන්ම ආශ්‍රය කරන්නේ නැහැ ඒක. දැන් උදාහරණයක් විදිහට ශරීරයක් සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා යම් කිසි කෙනෙකුට දැනලා තියෙනවා. මෙයා විදර්ශනාව කරාට පස්සේ මෙයාට මේ ශරීරයේ පිළිකුලයි දුගඳයි අසාරයි අසුබයි කියලා හිතුණා. හිතුණා කියන්නේ හැංගෙන්න ගත්තා. බලුකුණක් වගේ කියලා හැංගෙන්න ගත්තා. අන්න ඒ ඒ නුවණ ඇති වෙලා ඒ සිහිය තියෙන තාකල් එයා අර ශරීරය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 සම්මර්ථ ඥානයේ යම් කිසි කලකිරීමක් මේ ලෝකයේ පිළිබඳ ඇති වුණාද ඊට වැඩි දෙයක් ඇති වෙනවා උද්‍යව්‍ය ඥානය නැත්නම් ඇතිවීම නැතිවීමේ නුවණ පහළ වීම. ඇතිවීමෙන් නැතිවීමේ නුවණ පහළ වීමෙන් යම් කිසි උපාදානයක් අඩු වෙනවාද අලුතෙන් යමක් උපාදානය වෙන්නේ නැද්ද ඊට වැඩි දෙයක් බැහැර වෙනවා තමන්ගෙන් බංගානුපස්සනාව ඇති වෙන. කියන්නේ හැම වෙලේ හැමදේම බිඳි බිඳි යනවා කියලා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 වතුර වැටෙනකොට ඒ වැටෙන වතුරට වහිනකොට වතුර වැටෙනකොට එන දිය බුබුලු තියෙනවා. ඒවා හැම වෙලෙම නැති වෙලා යනවා. අහසේ යන වලාකුළු තියෙනවා. මම මගේ කල්පනාවක් තියෙනද ඔක මම තියාගන්න ඕනේ කියලා අහසේ පායන දේ දුන්න තියෙනවා. හරිද? මුහුදේ ඇදෙන රැලි තියෙනවා. හරිද? දියවැල් තියෙනවා. ඊළඟට ගංගාවල ආරහෙම ඇදෙන සුළි තියෙනවා. ඒ වගේ ස්වභාවය මොකද්ද? හැම වෙලෙම හැඩ වෙනස් කරන හැම වෙලෙම නැති වෙවි නැති වෙවි යනවා. ඉතින් ඒ අන්න ඒ වගේ අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියාය ආදි වශයෙන් කියපු කොහොමත් ඒ වගේමයි. ඒවා කොහොමත් මොකද වෙන්නේ බිඳි බිඳි යන බව සංස්කාර වශයෙන් තමන්ගේ මනසට වැටෙනවා භාවනා කරන කෙනාට. ඉතින් තමන් උපරිස්සනකොට මේ රූපය වේදනාව මේ මොහොතේ ඇති වෙන වේදනාව ඊළඟ මොහොතට නැහැ. ඊළඟ මොහොතේ හට ගන්න වේදනාව ඊළඟ මොහොතට නැහැ. ඊළඟ මොහොතේ හට ගන්න වෙලාව හැම වෙලෙම ඇතිවීම නැතිවීම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 මේ සංස්කාර විශේෂයි මොකද උපදින්නේ? බයක් උපදිනවා. ඒක තමයි කියන්නේ බයතුප්පත්ඨාන දස්සනය කියලා. ඒ කියන්නේ සංස්කාර විශේෂයි බයක් උපදිනවා කියන්නේ මම ඊයේත් මතක් කරා අන්න සිහිය එනවා හරියටම. ගිනි අඟුරු වලක් දැකලා ඒ ගිනි අඟුරු වල බොහොම භයානකයි. මම ඒ මතක් කරා. එන්නේ වගේ හැඟීමක්. ඒත් ගිනි අඟුරු ලොකු ගිනි අඟුරු වලක් අම්මෝ වැටුනොත් එහෙම ඉවරයි. අන්න බයක් තියෙන්නේ.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 මොකද වෙන්නේ යාට? ඒ සතුටු වීම ඇති වෙන්න හැදුවොත් එයාට දැනෙන්නේ මොකද්ද? ගිනි ගොඩට වැටෙනවා වගේ. හරි? එතකොට දරුවෙක්ගේ රූපයක් දැක සතුටක් ඉපදිලා සුවය සුන්දරයි මధుරයි ප්‍රියයි නැවත හැරිලා බලන්න ඕනේ කියලා අදහස එයාට දැනෙන්නේ කොහොමද? ගිනි ගොඩකට වැටෙනවා වගේ. එතකොට මේ කිසිම සංස්කාරයකට ඇලෙන්නේ නැතුව ඒවා ගිනි ගොඩක් දැක්කා වාගේ ඒවා ගිනි ගොඩක් වගේ Tamanට දැනෙන හැඟීම උපදින්න ඕන. අන්න එහෙම කෙනා භාවනා කරන්න ඉඳගත්තාම කොහොම වෙයිද දන්නේ නැහැ. එවැනි හැඟීමක් තියෙන කෙනෙක් භාවනා කරන්න ඉඳගත්තාම කොහොම වෙයිද? හරියට හිත විසිරි විසිරි විසිරි විසිරි යයිද? නෑ බින්නල් සමහර අයත් දැකලා තියෙනව නේද මේ අය? සමහර පැවිදි උත්තරයන් වහන්සේලා ගිහි අය පවා නේද?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 පැවිදි ජීවිතයට එන්න පෙර. පැවිද්දේ හිත ඇලිලා තියෙන කාලෙක ආදිසිය නමුත් නායෝනේ ආරණ්‍ය සේනාසනෙට යන්න අවස්ථාවක් ආවා. ඒ වෙලාවක අපි ගිහිල්ලා දැන් ඒ පැත්තේ පොඩ්ඩක් ගවේෂණය කර කර ඉනකොට මහා සංවේගයක් ඉපදුනා ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වටනවා දැක්කා. හරි. ඊට පස්සේ අපි තින් බොහෝම ගෞරවයෙන් වැඳලා ආපහු අපි එනකොට එක නායක ස්වාමීන් වහන්සේ නමක් මට අද මතක නෑ කවුද කියලා දැන් නම් දන්නවා ඇති. නමුත් උන්වහන්සේ උඩට වඩිනවා කන්ද උඩට වඩිනවා. වඩිනකොට මමයි මගේ යාළුවෙකුයි කියලා හොඳට වන්දනා කරා. පසක පිටවල වන්දනා කරා මේ වන්දනීයව දැකලා. එතකොට කටේ තිබු වතුර ටික වීසි කරා. වීසි කරලා මට කිව්වා පුතේ වැන්ද විදිය දැකලායි මම මේ කටේ තියෙන වතුර ටික විසිකරේ අවුරුදු ගාණකට පස්සේ මම මේක කරේ. දානශාලාවෙන් කඩරගත්ත වතුර ටික අරගෙන කුටියට යනකම් සිහියෙන් යනවා ඒකට සංකේතයක් විදිහට මේ වතුර ටික මම විස්තර හදුවා තමයි කිව්වේ. ඇයි මේ කුමක් හෝ අනුපස්සනාවක හැම වෙලෙම රැඳිලා ඉන්න ස්වභාවය හරිද? අපිට කියන්න පුළුවන් ද අද ලංකාවේ මෙවැනි උත්තරයන් වහන්සලා නැහැ කියලා. හරිද? මොහොතකට හිතන්න මං කියන්නේ පැවිදි වෙන්නම කියලා නෙවෙයි. මෙවැනි මානසික තත්වයකට පත් වෙන්න බැයිද? පත් වෙන්න අවශ්‍ය බොහෝ දේවල් අපි සාකච්ඡා කරාද නැද්ද? නේද? අඩුම ගානේ පංචශීලයවත් අකින් නැතුව. අකණ්ඩව අකණ්ඩව කැඩෙන වාරයක් වාරයක් ගානේ. නේද? පංචශීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඊට පස්සේ සතර කමඨහන මෙහෙම එන්න නේද? එහෙම ඉස්සරහට ආවොත් වැඩි කතා බහ කරන්නේ නැතුව සංසුන්ව සිහිය පවත්වාගෙන මේ ලැබිච්ච ජීවිතේට මොන්න තරම්නම් වටිනාකමක් දෙන්න පුළුවන්ද? හරි. සංස්කාරයන්ගේ බිඳි බිඳි යන ස්වභාවය අරමුණු වෙන මනස. හැම නිමේෂයකම අරමුණු වෙන මනස. මේ ලෝකයේ තියෙන තමන්ගේ දරුවාය දරුවා කියලා ඒකයි මම කිව්වේ. දරුවා දැක්කහම පන්නන්ගෙන අලියෙක් වගේ කියලා හිතනවා නම් එතන වැරදීමක් වෙලා විදර්ශනාවේ.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 එහෙනම් ඒක නොවලා නොවල නොअलවා වාසය කිරීම සඳහා ඒකේ ඇලෙන්නේ නැතුව වාසය කිරීම සඳහා මගේ මනසම මම සකස් කරන්න ඕනේ. මම හැමදාම ධර්ම දේශනා ඉදිරියේ ඉස්සල්ලාම කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ වෙන ආකාරයට තමන්ගේ මානසිකාරය සකස් කරගන්න කියලා. එහෙනම් මේ කියන්නේ මේ වැඩ පිළිවෙල තමයි. දැන් ওই தත්තර ප්‍රත්‍යක්ෂ කෙනාගේ තියෙන ස්වභාවය මොකද්ද? එයාට මේක එයාට මේ හැම වෙලේම සංස්කාර විශේෂයි නැත්නම් ලෝකයේ තියෙන මේ සැකසීම් දැනෙන්නේ ඒ සැකසීම් පිළිබඳ හැඟෙන්නේ ලං වෙන්න හොඳ ඒවා නෙවෙයි ලං වෙන්න හොඳ ඒවා නෙවෙයි කියලා. මේ දැනගත් ඒ වගේ ටිකක් හරි තියනවද නැද්ද නිකන් ඕලාරිකව නිකන් ඔය මේ මං අහන්නේ එපා වෙන පිච්චෙන ගති තියනවද නැද්ද? නේද? කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න ගිහිල්ලා එකතු වෙලා ඉන්න ගිහිල්ලා ඇති වෙලාද නැද්ද ඉන්නේ? කොයි පැත්තෙන් හොඳ කරන්න ගියත් මොකද වෙන්නේ? මොනවා කරත් වැඩක් නැති බව දැනලා තියෙනවා. දැන් කොහෙන්ද විසඳුම හොයන්නේ කියන්නේ? හැබැයි අපි බලාපොරොත්තු තියෙන්නේ මොකද්ද? හෙට හරියයි අනිද්දා හරියයි අදින් පස්සේ හරියයි එහෙම බලාපොරොත්තු තියෙනවා. ලොකු වෙනකොට හරියයි කාලයක් යනකොට හරියයි. මේ හරිය කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. නේද? ඕක කවදාකවත් හරියන්නේ කවදාකවත් හරියන්නේ නැහැ. හරි අන්න ඒක දැන් හොඳින් ඕක හොඳටම ප්‍රකට වෙන්නේ ඔය ඇයි අපිට ওই පීඩනය තියෙන මොකක්ද දේවල් වෙනස් වෙනවා කියලා දැනෙන හින්දා. එහෙනම් හැම නිමේෂයකම වෙනස් වෙනවා කියලා දැනුණා. හැම දෙයක්ම හැම නිමේෂයකම නේද භංගයටපත් වෙනවා කියලා දැනුණොත් අන්න අර බය උපදින මෙවැනි භංගයකටපත් වෙන දේවල් එක මට ගනුදෙනුවක් තියාගන්න බැරි වූ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 ඔතනින් එහාට. ඒ කියන්නේ ආදීනවානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, මුංචිත කම්මිතා ඥානය ආදී වශයෙන් ඉස්සරහට යන දේවල් පිළිබඳව හෙට දවසේ සාකච්ඡා කරනවා. කෙටියෙන් මේවා අපි කතා කරන්නේ මෙහෙම තත්යකට යන්න පුළුවන් කියලා දැනෙන්න විතරයි. පොත්පත් ආශ්‍රයෙන් තව බොහෝ දේවල් එකතු ආදා කරගන්න පුළුවන්. කොහොම නමුත් සතිපට්ඨානය කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක මේ විදර්ශනා වලට සම්බන්ධ වෙන හැටි තේරුම් ගන්න ඕනේ. ඥානයේ ඉපදුනහම තියෙන தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඥානයේ ඉපදුනහම ඊට ප්‍රතිවිරුද්ධ අදහස් එන්නේ නෑ. ඒ කියන්නේ අර පැත්තෙන් ගත්තොත් සතිපට්ඨාන විග්‍රහණය අනුව සිහිය පවත්වා ගත්තා කියන එකයි. දැන් සිහිය පැවතෙන தත්ත්වයකටපත් වුනහමයි ඥානයේ ඉපදුනා කියලා කියන්න පුළුවන්කම තියෙන මේ අදාළ ඥානය. ඒක පවත්වා ගැනීම ඊළඟ ඥානයට හේතු වෙනවා. ওই විදිහට අපිට මේ ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ලෝකයේ தත්ත්වය ඇත්තම తත්වය අවබෝධ වෙන මාර්ග හේතු උපදවා ගන්න යන මහා උතුම් ගමනක් තමයි ඔය අපි සාකච්ඡා කරමින් ඒක මගේ දෙයක් නෙවෙයි මම මේ සාකච්ඡා කරන්නේ මට ඕන විදිහට නෙවෙයි ධර්මයේ තියෙන නිවන් මාර්ග මිසක් මගේ ක්‍රමයක් එහෙම නෙවෙයි හරි ඒකනේ මේ ගෞරවය සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව උපදින්නා වූ යම් කිසි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ සියල්ල සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසෙහි නේද තමයි ඇති විය යුත්තේ පින්නත් මේ බුදුරජාණන් වහන්සේ නිසායි අපිට මේ අපේ හිත සනසවන මාර්ගයක් පැහැදිලි වෙලා තියෙන්නේ. ඉතින් හැමදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මේ අත තමන්ගේ බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ පහදම් කරලා අන් කිසිවක් කරන්නේ නැතුව අපි ධර්මය අහලා ලෝකෙටම ධර්මය බෙදා දෙන්න ඕනේ කියලා ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරා. ඉතින් මේ අතන් අන් අය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් සිද්ධ කළා වූ මේ කාරණාව හේතුවෙන් ජනිතනාව සියලු පුණ්‍ය ශක්තිය තමන්ගේ යහපත සඳහාම තමන්ටම උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම උපනිෂ්ඨේ ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.